මේ හිමිදිරි උදෑසන ඔබ සවන් දෙන්නේ අලුත් දෙයක් ගැනයි. අලුත්ම භාවනාවක් ගැනයි. මේ භාවනාව ඔබ පුරුදු කරලා නැතුව ඇති. මේ භාවනාවට කියන්නේ දේවතානුස්සති භාවනාව කියලා. දෙවියන්ට ධර්මය කියා දීලා දෙවියන්ද නිවන කරා පමුණවන්නේ බුදුරජාණන් වහන්සේ ළමක් විසින්. බුදුරජාණන් වහන්සේලා ශ්‍රී සද්ධර්මයේ පවසන්නේ මිනිසුන්ට පමණක් නෙවෙයි. දෙවියනුත් ඒ ධර්මය අහනවා ශ්‍රවණය කරනවා. මේ ලෝකයේ සත්ව වර්ගය අතර දිව්‍ය ලෝක විශාල සංඛ්‍යාවක් තියෙනවා. මේ දිව්‍ය ලෝකවල නම් පවා බුදුරජාණන් වහන්සේ පෙන්වවදාලා. ඒ දෙවියන් තමයි ඒ දිව්‍ය ලෝකයේ සිටින ඒ දෙවිවරුන් තමයි සාතු මහරජික යාමය තුසිතය නිම්මාන රති පරිනිම්මිත වසවත්ති ආදී දිව්‍ය ලෝකවල සිටින දෙවියන් බ්‍රහ්ම ලෝකවල සිටින බ්‍රහ්මයන් ආදී පිරිස මේ දෙව්බඹුන්ට ඒ ಗುಣ දිනු කරගන්න පුළුවන් උනේ මිනිස් ලෝකෙදි කරුණු පහක් දිනු කරලා ඒ පහ තමයි සද්ධා සීල සුත ත්‍යාග පඤ්ඤා ශ්‍රද්ධා කියන්නේ තෙරුවන් සරණ ගිහින් Tamanගේ సంతානේ ශ්‍රද්ධාව බුදුරජාණන් වහන්සේ කෙරෙහි පිහිටුවා ගැනීම. සීලය කියන්නේ කායික වාචික සංවරකම. සුත කියන්නේ ධර්මඥානය. ත්‍යාගය කියලා කියන්නේ පරිත්‍යාගමේ ගුණය. පඤ්ඤා කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව Tamanගේ අවබෝධය. මෙන්න මේ ශ්‍රාවක බල, මේවට කියන්නේ සීක බල. මෙන්න මේ සීක බල පහ දිනු කරපු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස මිනිස් ලෝකයේ අත්හැරලා මරණයටපත් වුණාට පස්සේ දිව්‍ය ලෝකවල ඉපදුනා. අනිත් දිව්‍ය ලෝක තමයි අර කියපු චාතු මහරජික, තාවතිංස ආදී දිව්‍ය ලෝක. ශ්‍රාවකයන් හිතන්නේ මෙන්න මේ විදිහටයි. අපගේ ශාස්ත්‍රුන් වහන්සේ දිව්‍ය ලෝක ගැන දේශනා කොට වදාළා. ඒ දිව්‍ය ලෝක තමයි ඔය චාතුම්මාරාජිකේ තාවතින්සේ යාමේ තුසිතේ නිම්මාන රති ආදී දිව්‍ය ලෝක. ඒ දිව්‍ය ලෝකවල සිටින දෙවිවරුන් තුල සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන මේ ಗುಣධර්ම තිබෙනවා. දෙවිවරුන්ට මේ ಗುಣධර්ම ලැබුණේ මිනිස් ලෝකයේදී ඒ දෙවියන් මේ ಗುಣධර්ම පුරුදු කරපු නිසා මිනිසුන් වශයෙන් ජීවත් වෙච්ච කාලේ. ඒ නිසා දෙවියන් තුල යම් ಗುಣධර්ම තියෙනවා නම් සද්ධා සීල සුත්‍යාග පඤ්ඤා යන මෙන්න මේ ಗುಣධර්ම ඒ දෙවියන් තුල තිබෙන දිව්‍යත්වය මා තුලක් තිබෙනවා. මා තුලක් ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා තිබෙනවා. මා තුල යම් ආකාරයක ගුණධර්ම තිබෙනවාද ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා යන මේ ගුණධර්ම දෙවියන් තුලක් තිබෙනවා මෙන්න මේ විදිහට පින්වතුනි දෙවියන් තුල තිබෙනා වූ ගුණධර්ම යමක් ඇද්ද ඒ ගුණධර්ම තමා තුල තිබෙනවා සීකරන්ට යාට පුළුවන් තමා තුළ තිබෙන ಗುಣධර්ම යමක් ඇද්ද? ඒ ಗುಣධර්ම දෙවියන් තුළ තිබෙනවා සිහි කරන්න පුළුවන්. අන්නේ ආකාරයට දිව්‍යත්වයේ තමා තුළ තමා තුළ දිව්‍යත්වයේ දෙවියන් තුළ දැකීමේ හැකියාව තමයි දේවතානුස්සති භාවනා කියලා කියන්නේ. මේක බුදුරජාණන් වහන්සේගේ කාලේ ශ්‍රාවකයන් කළා. දිනු කළා පුරුදු කළා. බොහෝ දෙනෙකුගේ අදහසක් තියෙනවා දිව්‍ය ලෝකවල ධර්මය අවබෝධ කරගන්න බෑ, දිව්‍ය ලෝකවල පින් කරන්න බෑ කියලා. ඒක සම්පූර්ණ අසත්‍ය කතාවක්. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස් බොහෝ පිරිස් මරණයටපත් වෙලා දිවි ලෝකවල උපන්නේ. මේ නිසා ඔබට මේ දිවි ලෝකවල තියෙන දිව්‍යත්වය ඔබේ ජීවිත තුළ ඇති කරගන්න පුළුවන්. පොදම ක්‍රමය තමයි ඒකට මේ දේවතානුස්සති භාවනාව පුරුදු කරන එක. දේවතානුස්සති භාවනාව පුරුදු කිරීමේදී මිනිස් ලොව තිබෙන මානසික සම්පත්තියේ තියෙන ඇල්ම ගැන උපේක්ෂාවටපත් වෙනවා. උපේක්ෂාවටපත් වෙලා දිවි ලෝකෙ හිත පිහිටනවා. මේ නිසා ඒ කෙනාට පුළුවන් මිනිස් දේ අත්හරිනකොට නිදාසිත අවදි වුණාක් වෙන දිව්‍ය ලෝකෙ ඉපදිලා මේ ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන ගුණධර්ම දියුණු කරලා සීල සමාධි ප්‍රඥා කියන ගුණධර්ම දියුණු කරලා ආර්ය මාර්ගය තුලින් නිවන කරා යන්න. ඒකට උපකාර වන දෙයක් තමයි දේවතානුස්සති භාවනාව. ඔබටත් මේ දේවතානුස්සති භාවනාව පුරුදු කරමින් මේ මිනිස් ලවින් දෙවිලොවට ගිහිලා එතනිනුත් ධර්මයේ දියුණු කරගෙන ඔබට මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් ධර්ම අවබෝධය පිණිස තුනුරුවන්ගේ ආශිර්වාදයේ සැලසේවා